නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං භික්ඛවේ අනත්තා රූපං ච හිතං භික්ඛවේ අත්තා අභවිස්ස නයිදං රූප රූපං ආපාදාය සංවත්තේය රූපං භික්ඛවේ අනත්තා තස්මා රූපං ආපාදාය සංවත්තේය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සබදා සම්පන්න කාර්මික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම උදෑසන ධර්ම ශ්‍රවණය කළා තවදුරටත් ඒ දහම් කරුණු පැහැදිලි කරගන්න දැනගන්න ඕනේ කියන අදහසින් දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යධර්මයෙන් විදර්ශෝණය කරට. එනිසා හැම දිනාටම මතක් කරනවා ඊ타මත්ම ඕනෑකම. ඊ타මත්ම උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා. හිතේ හිතේ නොයෙක් විතර්ක උපද්දවන්නේ නැතුව එහෙම නැතිනම් හිත ඇතුළෙන් එක එක දේවල් ගැන හිතන්නේ කල්පනා කරන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න පින්වත්නි අපිට නොපෙනුනත් ඔබේ මගේ සංසාර ගමන අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරයේ දෙමව්පිය සහෝදර ඥාති හිතයිෂී මැරෙනකොට අපි අඬනවා අපි මැරුණාම ඒ අය අඬනවා අපි දෙපිරිසම අඬමින් වැළපෙමින් මේ සසරේ නියත දුවනවා චරිසරනවා මිසක මේ දුකෙන් ඈතර වෙන්න ක්‍රමයක් ගන්නෑ. ඉතින් අපි කෙරෙහි ලෝකය කෙරෙහි අනුකම්පාවෙන් දුකෙන් ඈතර වෙන්න නිවැරදි මාවත කියලා දෙන්න. දුක හැදුන හැටි දුක හදා ගන්න හැටි කියලා දෙන්න. අපේ වැරද්දෙන් දුක හදාගෙන දුක් විඳින හැටි කියලා දීලා මෙන්න මේ වැරද්ද නොකළොත් මෙන්න මේ විදියට කළොත් මේ ජීවිතයේ සතු දුකෙන් නෙමෙයි සියලු සංසාරික දුකෙන්ම මෙදී ගන්නට පුළුවන් බව අමාමෑණන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්න එක ලෙහෙසි පහසු වැඩකුත් නෙමෙයි. මොකද සසර බොහෝ කාලයක් අපි නීවරණ සහගත සිතක්ම භාවිතා කරලා කෙලෙස් සහගත සිතක්ම භාවිතා කරලා දුක උපදින ආකාරයටම කටයුතු කළා ඒ කෙලෙස් වලින් මිදෙන දුකෙන් මිදෙන ධර්මයක් පෙන්වද්දී ඒක අපිට තේරුම් නොයෑම හිතට සැසඳෙන්නේ නැතිකම පුදුමයක් නෙමෙයි. පින්වත්නි දවසක් ආනන්ද හාමුදුරුව විශාලා මහනුවර පින්දපාතේ යනකොට ලිච්ඡවි කුමාරවරු දුනු ඊතල අරගෙන නිවැරදි එල්ලයකට විදින්න පුරුදු වෙනවා. එක අන්තයක ඉඳලා එක්කෙනෙක් දුන්නකින් ඊතලය මුදනකොට අනිත් පැත්තේ කෙනා ඒ ඊතලයේ විදිනවා ඒ තරවල් දෙකේ තුඩු දෙක එකට හැප්පිලා බිමට වැටෙන්න මේ ඊතලයේ අනිත් කෙනා ගැඟේ හැප්පෙන්නේ නැති වෙන්න අනිත් කෙනාගේ ඊතලයේ අනිත් කෙනා ගැඟේ හැප්පෙන්නේ නැති විදිහට අරය විදින ඊතලයේ එන මාවතේ තුඩ බලාගෙන අනිත් කෙනා විදිනවා. ඉතින් මේක දැකලා ආනන්ද හාමුදුරුවන්ට හිතෙනවා ඒකාන්තෙන් අద్భుතයි ඒකාන්තෙන් ආශ්චර්යයි මේ ලිච්ඡවි කුමාරවරු මනාව දුන සිල්පී හික්මලා කියනවා හික්මනවා කියලා. පින්ඩපාතෙන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේට මේ විස්තරය මතක් කරනවා ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු මම පින්ඩපාත යනකොට දුනෝ ශිල්පයේ ඉක්මනවා මෙන්න මේ ආකාරයට දැක්ක මට හිතුණා ඒකාන්තයෙන් අద్భుත ආශ්චර්යයක් මේ ලිච්ඡවි කුමාරවරු මනාව ඉක්මනවා නේද කියලා. ඒ ගලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආනන්ද යම් කිසි කෙනෙක් අඳුරේ විදුලි කොටනකොට ඇතිවෙන ආලෝකයෙන් අස්ලොමක් සියක් වර පලාගෙන යන්න යම් කෙනෙක් විදිනවා නම් හැම වෙලාවෙම ආලෝකෙ තියෙන්නේ විදුලි කොටනකොට ශනිකව ආලෝකය ඇතිලා නැති වෙන එච්චරයි යට ලැබෙන අවස්ථාව ආලෝකය. ඒකේ සියක් වර අස්ලොමක් පලාගෙන යන්න යන විදිනවා නම් කෙනෙක් විදිල්ල ඒ විදිල්ලයි ওই දුනු විදිල්ල අතර අමාරු එක මොකක්ද? ස්වාමීන් එහෙම බැලුවම මේ ලිච්ඡ රජගොල්ලන්ගේ විදිල්ල මොන විදිල්ලක්ද? අර විදුලි ආලෝකයෙන් අසලමක් සියක් කර පලාගෙන යන විදින විදිල්ල තමයි ඉතා මහත් වූ විදිල්ල. ආනන්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඒ අඳුරේ අස්ලමක් සියක් වර පලාගෙන යන විදින විදිල්ලට වඩා තීක්ෂණයි කියලා කියනවා මම. කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. ඒ නිසා දට මතක තබා ගන්න බොහෝම තීක්ෂණ නුවණින් අවබෝධ කර යුතු සතර දුක නිමා කරගත යුතු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ හිතට ඒක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් මම කියන්නේ අපි මෝඩයි මෝඩ අපේ මනසට කිසිම අපහසුාවක් නැතුව තේරෙනවා නම් යම් දර්ශනයක් එනම් ඒකත් නේකයි. ඉතින් අපේ මෝඩකම පවත්වන්න බැරි වෙන්නේ කෙසේද කෙසේද කියලා විමතිය ඇති වෙන්න අපිට හිතන්න පෙළඹගෙන කරුණක් මේ තුල තියෙන්න ඕනේ. තර්ක කරලා විතර්ක කරලා බලන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. අපි ඉන්න ආසනයේම කෙලෙස් වශයෙන් අපිට ඉඳගෙන ඉන්න බැරි වෙන්න ඕනේ. ඒ තරම් තීක්ෂණ දර්ශනයක් මේ බුද්ධ දේශනාව. ඉතින් මම තව එක පරයයකින් මතක් කරන්න හදන්නේ මේ සතර වැරද්ද දුකට යන වැරද්ද අපි ඇතුන්නේ හදාගත්තේ කොහොමද කියන එක පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළා. පුරා දින හයක්ම පස්වක මහණුන්ට එක එක්කෙනා පින්දපාතේ යවලා තනි තනියම තනි තනියම ළඟ තියාගෙන එක්කෙනා දෙන්න තුන් දෙනා මේ විදිහට අවවාද කළා කළා. හයවෙනි දවසේ දේශනා කළ අනත්ත ලක්කන සූත්‍රය. ඒ අනත්ත ලක්කන සූත්‍රය අහලා තමයි පස්වග මහණු 6 දෙනාම එකවර අරිහත්ත්වයට පත් වෙනවා. ඒ සූත්‍රය තමයි මම මාතෘකාව වශයෙන් ලැබුවේ. පින්වතුනි මේ ලෝකේ තථාගතෝ ලෝකේ උපන්නෝ අනුප්පන්නෝ ඒවං ධම්මතා ධම්ම නියාමතා ධම්මට්ඨිතා තථාගතයන් වහන්සේ ලෝකේ උපන්නේ වේවා නෝපන්නේ වේවා ලෝකයේ තුල මෙන්න මෙබඳු ධර්මතාවයක් තියෙනවා කවදාවත්ම වෙනස් වෙන්නේ නැති ලෝකයේ තුල හැමදාම පැවතුන පවතින යථාර්ථයක් තියෙනවා. ඒක ලෝකෙට වැහිලා ලෝකයට පෙනෙන්නේ ඒ ටික පැහැදිලි කරලා පෙන්වලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මොකද්ද තථාගතයන් වහන්සේ උපන් කල්ලේ නෝපන් කල්ලේ ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින නමුත් ලෝකයට නොපෙනෙන ධර්මතාවය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනත කියන අකුරු අටකින් යුත් වචන තුනක් දේශනා කරන්නලු සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. ওই ධර්මතා තුනට කියනවා විමුක්ති මුඛ කියලා. සතරෙන් මිදලා යන්න, මායාවෙන් මිදලා යන්න, දුකෙන් මිදලා යන්න තියෙන දොරටු තුනක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ධර්මයන් ලෝකෙට වැහිලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට එක ලක්ෂණයකින් තමයි දේශනා කරන්නේ තර්කානුකූලව දේශනා කරන්නේ රූපම් වික්ඛේ අනාත්තා මහන්නේ රූපේ අනාත්මයි නුඹලගෙත් නෙමෙයි තව කෙනෙකුගෙත් නෙමෙයි පුද්ගලයෙක්ගෙත් නෙමෙයි සත්වයෙක්ගෙත් නෙමෙයි රූපේ අනාත්මයි රූපං චිදං වික්‍රේ අත්ථා භවිස මහණෙනි ඉතින් මේ රූපය ආත්ම වන්නේ නම් ඉතින් මේ රූපය කෙනෙක්ගේ නම් තමන්ගේ නම් ආත්ම නම් මගේ රූපය මෙසේ වේවා මගේ රූපය මෙසේ නොවේවා කියලා Tamanට කැමති විදිහට පවත් ගන්න පුළුවන්ද කියලා බෑ කියනවා එහෙනම් තස්මා රූපං අනත්ත ඒ නිසායි රූපේට අනාත්මයි කියලා කියන්නේ ඉතින් රූපේ ආත්මන ආබාධයේ පිණිස පවතින්නේ නැහැ කියන කවුද කැමති තමන්ගේ රූපේ කැඩෙනවට, බිඳෙනවට, වෙනස් වෙනවට, පළුදු වෙනවට, දිරනවට, මැරෙනවට, ලෙඩ රෝග හැදෙනවට කැමති කවුද? කවුරුත් කැමති නැහැ. කැමති නැති වුණාට මේ රූපේ කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා, පළුදු වෙනවා, වෙනස් වෙනවා, විනාශ වෙනවා කියනවා නේද? එතකොට තමන් කැමති විදිහට තමන් වසඟේ පවත්වා ගන්න බැයි නම් පවතින්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලක්ෂණය මේ කාරණාවෙන් දකින්න රූපය අනාත්මයි. තමන්ගේ නෙමෙයි. රූපය අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් හේතුවකින් හැදෙන්නේ. ඒ හේතුව ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒ ප්‍රත්‍ය ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා. ඉතින් රූපය නිත්‍ය එකක් නම් තියෙන එකක් නම් ඒක නැති වෙන්න බෑ වෙනස් වෙන්න බෑ විනාශ වෙන්න බෑ රූපය කියන එක දුක කෙනක් දෙන්න පුළුවන් එකක් යම් කිසි කෙනෙක් කුමන හෝ රූපය මම කියලා මගේ කියලා අසුරු කළොත් ඒ හැම රූපකින්ම ඒකාන්තයෙන්ම දුක ගලාගෙන එන දුක ගෙනත් යනවා. මහණෙනි මේ ලෝකේ අනිත්‍ය නොවන එකම දෙයක් හරි තියෙයි නම් බය නැතුව මම කියලා මගේ කියලා ගන්න. මහණෙනි අනිත්‍ය නොවන එකම දෙයක්වත් මේ ලෝකේ නැති නිසා මම මතක් කරනවා කියනවා ඒක මම කියලා මගේ කියලා ගන්න එපා නුඹලට දුක්තුම් නැසෙයි කියලා. එතකොට ඔතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය හැටියට දකින්ද ඇහැට පෙනෙන රූපය ඒ දෙන්නා ගැටීම නිසා එකතු වෙනවා නම් පැමිණෙනවා චක්කු විඥානය ඒ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදෙනවා. කෙටියෙන් ගත්තොත් කෙටි කළ කැටි කළ ගත්තොත් ඔබට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය පෙනෙන අවස්ථාව රූපයක් දකින්න ඇහැ ඇහැට පෙනෙන රූපයක් ඒ සඳහා උදව් වෙච්ච චිත්තජයසික ටිකක් අනිත්‍ය ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි ඔන්න ඔය පෙනෙනදී ඉපද නිරුද්ධ වෙනකොටම අවිද්‍යාව වැඩ දෙකක් කරනවා පෙනෙන රූපේ අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය පෙන්වන්නේ ඒ දැකපු රූපේ හිතෙන් සිහි කරලා අරගෙන හිතෙන් උපදවාගත්ත රූප නිමිත්තට නিত্য දෙයක් සැප දෙයක් ආත්ම දෙයක් හැටියට හිතේ තියෙන රූපේටයි අපි හිතන්නේ නමුත් අපිට පේන්නේ හිතේ තියෙන රූපෙට කියලා දැකපු රූපෙට අපි හිතනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැන් මේ කළා තියෙන්නේ මොකක්ද ඇස් ඉදිරි පිටට ආපු රූපය සම්පූර්ණයෙන්ම හටගෙන නිරුද්ධත් වෙලා ඒ රූප නිමිත්තම රූපයෙන් හිතෙන් සිහි කරලා අරගෙන දැන් හිතෙන් සිහි කරගත්ත රූපෙට මගේ දරුවා නේද පුතා නේද අම්මා නේද තාත්තා නේද කියලා සත්පුද්ගල භාවයකින් හෝ ආත්ම වශයෙන් හෝ සැප ගෙනත් දෙන වස්තුවක් හැටියට හෝ තියෙන ඉන්න නිත්‍ය වශයෙන් හෝ ඒ හිතේ තියෙන නිමිත්තට ඇසුරු කළා ඊට පස්සේ කරන වැඩේ තමයි මොකක්ද? මම මේ හිතන්නේ පෙනෙන රූපෙටයි. පෙනුනේ මං හිතපු දෙයටයි කියලා දෙක යාකලහම ඔබට සිහි කෙරුවත් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ යමක්ම රූපයක්ම බාහිර තියනවා වගේ තියෙනවා. දකින්න කොට නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක්ම තියනවා වගේමයි තියෙන්නේ. ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම ඔබට තියෙන නිත්‍යයි සැපයි ආත්මයි ඔබට ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැහිලා දැන් ඔය නිත්‍යයි සැපයි ආත්මයි කියන විපල්ලාස ටික ඇතුළේ ඒ කියන්නේ රූපේ සිහි කෙරුවත් කෙනෙක්ගේ රූපය සිහි කරන්නේ ඇහෙන් දැක්කත් පෙනෙන්නේ කෙනෙක්ව. සිහි කරන්නත් පුළුවන් කරන්නේ කෙනෙක්ව ඇහෙන් බැලුවත් පෙනෙන්නේ කෙනෙක්ව. සිහි කරන්නේ සැපසහගත දෙයක් පෙනෙන්නේ සැපසහගත ස්පර්ශ වෙන්නේ සැපසහගත වස්තු. තියෙන දෙයක් ගැනමයි සිහි කරන්නේ සිහි කරන දේවල් තියෙනවා. එතකොට දැන් මේ නিত্য සැප ආත්ම කියන විපල්ලාස ටික ඇතුළෙම කැරකෙනවා මිසක ඒයින් ඔබට දශමයක්වත් ඔබට යන්න බෑ. අපි නিত্যයි සැපයි ආත්මයි කියලා හිතාගෙන හිටියට ස්කන්ධයන්ගේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා අපිට දුක එනවා. ස්පර්ශ ආයතන 6 අනිත්‍ය ස්වභාවයෙන් දුක්ඛ ස්වභාවයෙන් අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. නමුත් කොහොමද ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපිට ලැබුණේ? කොහොමද ඇහෙන් බලන්නත් පුළුවන් බලන පැත්තේ තව සත්‍ය පුද්ගලයෙ ඉන්නවා හිතෙන් සිහි කරද්දි සත්‍ය පුද්ගලයෙ ඉන්නවා ඇහෙන් දැක්ක සත්‍ය පුද්ගලයෙ ඉන්නවා හිතෙන් සිහි කරන්න පුළුවන් තව පුද්ගලයන්ගේ කටහඬවල් අහන්නත් පුළුවන් කනෙන් තව පුද්ගලයන්ගේ කටහඬවල් කියන මට්ටමටපත් උනේ කොහොමද අර අපි උදේ මතක් කළ පරියායමමයි කියන්නේ. හරියට කණ්ණාඩියකට අපි එළනකොට අපේ මූණ පේනවා කැඩපටි ඡායාවේ. අපි එතනින් අහසට යනකොටම ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් හිතේ ස්වභාවය තමයි දැකපු දේ ශනිකව සිතෙන් ඔසවලා ගන්නවා ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා අපි දැකපු සත්‍යයව සිහි කරන්න පුළුවන් අපි සිහි කරද්දී දැකපු දේ නිරුද්ධ වෙලා නමුත් අපි දැන් හිතෙන් සිහි කරගෙන සිහි කරගත දෙයට හිතනවා මම මේ දැක්කදී සිහි කරන්නේ මේ දැක්කදී කෙනෙක්ගේ රූපයක් පුද්ගලයේ රූපයක් සත්‍යයේ රූපයක් කියලා. දැකපු දේ දැකපු කෙනා තියනවා වගේ තේරෙන්නේ. ඒ හින්දාම බලන්න කියලා හැරලා බලනකොටම ආපහු කන්නාඩියේ පේන. ඇත්ත මෙන්න මේ ඉන්නේ වගේ පේන්නේ අපිට තේරෙන්නේ. ඉතින් අර කෙලෙසේ උදව් වෙන්නේ ඉස්සෙල්ලා රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. දෙවනුවක කණ්ණාඩියක ඡායාව අපිට හදාගන්න වෙන්නේ හිතේ තියෙන කෙලෙස් ටික නිසා. ඉතින් මෙතෙන්දී මම මතක් කළේ එක කරුණක් ගැන. මොකක්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකේ සමගාම පැවතුණු පවතින ඇත්ත වැහුනේ මොකක් නිසාද කොහොමද කියන තැන හොඳට ගවේෂණය කරන්න. ඔකට තමයි කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියලා. නিত্য වූ සැප වූ ආත්ම වූ දේවල් කැඩෙන බිඳෙන දවසට විනාශ වෙන දවසට දුක එනවා. දුක දුකට හේතුව ඒ දේවල් නিত্যයි සැපයි ආත්මයි කියලා තමන් හිතාගෙන ඉන්න කම. එතකොට මේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙන වස්තු ටිකේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙන පෙන්නන ගතිය හැදුනේ කොහොමද කියලා බලන්න. අන්න එතනයි වටින්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ පටිච්ච සමුපාදය අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඇහැට පෙනෙන තැනක තියෙන්නේ අනාත්මෝ අනිත්‍ය වූ දුක්ඛ ස්කන්ධ ටිකක් ඒක තියෙන්නේ ආහාර ප්‍රත්‍යයක රූපේ කන බොන ආහාරය නිසා හැදෙන්නේ ඒ වේදනා සංඥා චේතනා ස්පර්ශය නිසා හැදෙන්නේ ඒ විඥානේ නාම රූප නිසා හැදෙනවා කියලා ප්‍රත්‍යයෙන් තියෙන්නේ හේතුකෙන කියන්නේ. ඒ ආහාර ටික නිරුද්ධ වෙනකොටම ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. කෙනෙන දේ අතහැරෙනවා. එතකොට ශනිකවම පෙනෙන දේ අපි දැනගන්නවා කියන විඥාන දෙකක් නැහැ. දැන් රූපයක් පෙනෙන්නේ චක්කු විඥානයි. ඒක දැන ගන්නවා කියනකොට මනෝවිඤ්ඤාණය උපදිනවා කියනකොට චක්කු විඤ්ඤාණයයි සදන රූප ඊට අනුරූප ධර්මයේ විදිලා ඉවරයි නිරුද්ධ වෙලා අතහැරලා ඉවරයි. අරගෙන අපි හිතේ තියෙන නිමිත්තට පුද්ගලයෙක් සත්වයෙක් කියලා හිතලා අපි දැන් හිතන්නේ මම මේ හිතන්නේ පෙනෙන රූපේ ගැන. පෙනෙන රූපෙටයි හිතන්නේ හිතන රූපෙටයි හිතුවේ පෙනෙන රූපෙටයි පෙනුනේ හිතපු රූපෙටයි කියලා දෙක එකට යාකලාම සත්‍යය බාහිර පුද්ගලයෝ ඉන්නවා වගේ තැනකින් තමයි ඔබට දැනෙන්නේ. ඒ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු සවිඥානික කයවල් දකිනකොටම තමන්ට අර තමන් හුරු පුරුදු කළ මනස සිහි වෙනවා ආපහු. එතකොට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මොන විදිහටවත් තමන්ට පෙන්නේ නැහැ. වැස්මක් ඇතුලේ. දෙච්චර කටුවක් ඇතුලේ කෙනෙක් ඉපදිලා ජීවත් වෙලා ඒක ඇතුළෙම මැරෙන්න ඉන්නේ මේ කෝෂයක් ඇතුළේ කටුවක් ඇතුළේ කියලා දන්නේ ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුළේ කටුව ඇතුළේ අපි හැමදෙනාම ඉපදිලා ඒක ඇතුළෙම ජීවත් වෙලා ඒක ඇතුළේ මැරලා යන අය මේ අවිද්‍යාව නැමැති කෝෂයට පිටතින් තියෙන ධර්මතාවයක් තමයි මේ ත්‍රිලක්ෂණය කියන එක. ඒක කරන්න තියෙන්නේ අපිට අවබෝධ කරගන්නවා ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා කියන එක පහසු නෑ. පහතට ගලන ගඟක උඩහට පීනනවා වගේ. නමුත් ලෝකයා කතා කරන තැනක ලෝකයේ ඇතුලේ අනිත්‍ය දුක අනාත්මය කතා කරනවා. නමුත් ඒකට කෙලෙස් ගෙවෙන්නේ නෑ. මම අර උපමාවක් කියන්නේ මිරිඟුව තියෙන තැනක ජලය වගේ පෙනෙනකොට මිරිඟුව මිරිඟුව හැටියට දන්නේ නැහැ. මිරිඟුව තියෙන තැනක ජලය වගේ මට නේද පෙනෙන්නේ කියලා දන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන ජලය සංඥාව පෙනෙන දෙයටත් කියලා පෙනෙන දේ තමන්ගේ හිතේ තියෙන දෙයටත් ගලපලා වතුර පේනවා වගේ තැනකින් ඉඳගෙන අනේ ඉතින් මේ වතුරත් අනිත්‍ය වෙනවනේ වතුර උනත් කවදා හරි නැති වෙලා යනවනේ වතුරට උනත් තණ්හා කෙරුවොත් දුක එනවනේ කියලා අපි කතා කරනවා දැන් වතුරක අනිත්‍යයක් දුකක් අනාත්මයි නමුත් දැන් මේ මිරිඟුව තියෙන තැනක වතුර වගේ පෙනෙන්නේ මට. මට මෙහෙම පෙනුනට තියෙන්නේ මිරිඟුව. නේද කියලා දෙක වෙන් කරන්නේ මිරිඟුව තියෙන තැනක තමන්ට වතුර වගේ පෙනුනහම තමන්ට පෙනෙන දේම තමයි තියෙන්නේ කියලා දෙකම එකට ගැට ගහලා ඉවර වෙලා දැන් වතුර තියෙනවමයි කියන බාහිර පෙනෙන්නේ වතුර සිහි කරන්න පුළුවන් වතුර. දැන් වතුර තියෙනවා කියන තැනක ඉඳගෙන මේ වතුර වුණත් කවදා හරි අනිත්‍ය වෙනවා. ඈ ඒකටත් ඉතින් ඕනනම් කරුණු කිව්ව හැකි. නැවත නැවත වැස්සේ නැත්තම් ඉර හොඳට පායලා දවස් ගාණක් තිබුණාම වතුර බිඳු එකින් එක එකින් එක වාෂ්ප වී යනවා. විද්‍යානුකූලව ඉතින් ඔප්පු කරලා පෙන්නනවා. ඊට පස්සේ ඔය වතුර උනත් හැදිලා තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් මෙන්න මේ වගේ එකතු වෙලයි කියලා තව ඒවා වතුර හැදුනා කතා කරා. කතා කරලා ඉවරලා ඔය වතුර ද අනිත්‍ය වෙනවා. මේ වගේ හේතුවකින් හැදෙන්නේ හිඳ වතුර දාන ආත්මයි. ඒකට සංහා කළොත් ඒක දුක වෙනවා කියලා කියයි. නමුත් අවශ්‍ය දේ වෙලා නැහැ. මෝඩකම අවිද්‍යාව ඇතුළේ. ඒ වගේ අනාත්මෝ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ආත්මය කියන සංඥාවක් අපිට දැනෙනවා. නිරංගෝතින් තනක ජලය කියන සංඥාවක් දැනෙනවා. වගේ අනාත්ම රූපය එනකොට ආත්මය කියන ආත්ම සංඥාවක් අපිට දැනෙනවා. මට ආත්ම සංඥාවක් දැනුණට ආත්ම සංඥාවක් උපන්නට පෙනෙන රූපය අනාත්මයි නේද කියලා අපි දන්නේ නැහැ. තමංගාව උපන්න ආත්ම සංඥාවම පෙනෙන පැත්තට තබලා පෙනෙන්නේ පුද්ගලයේ තමන්ට හඳුනන්න පුළුවන් සිහි වෙන්නේ පුද්ගලෙක් කියලා දෙක යා කළලා ආත්ම කරගෙන අනේ ඉතින් මිනිස්සු සත්වයෝ කවදා හරි දවසක මැරෙනවනේ කියලා හොඳ සත්පුද්ගල භාවය ඇතුළේ තනිච්චයක් බලනවා මේ පුද්ගලයන්ට සත්වයන්ට දරුවන්ට උනත් තණ්හා දුක එනවනේ කියලා දුකකුත් කතා කරනවා ඈ මේවා මම මගේ කියලා ගන්න පුළුවන් කමකුත් නැහැ කියලා කතා කරනවා නමුත් මේ වැරද්ද හැදිච්ච හේතුවට ප්‍රශ්نين එළියට යන්නේ ඒකයි මම හැමදාම කියන්නේ අපි ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්නේ ලියන්න උත්සාහවත් වෙන කතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා දේවතාවෙක් ඇවිල්ලා අහනවා කතන්සු මාර්ස ඕගමතරති නිදුකානන් වහන්සේ නුඹ වහන්සේ කොහොමද ඕගේ තරණය කළේ කියලා අපපතිට්ටං කෝ ආයසෝ අනායෝහං ඕගමතරති මම ඕගේ පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා දෙවියට ඒ තේරෙන්නේ නැහැ. අවත්නි යම් කලක මම පිහිටා සිටීද එකල්හි මම ගිලෙනවා ඔහුගේ ඇතුලේ. යම් කලක මම වෑයම් කරයිද ඒතත් මම ඉල්පෙනවා. නමුත් පිහිටා සිටියත් වෑයම් කළත් ඔහුගේ ඇතුලේ මේ වික්‍රම දොස් සහිතයි කියලා දැකලා පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඔහුගේ තරණය කළා කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකේ අපිට තේරෙන විදිහට ගත්තොත් වතුරකට ඕගොල්ලෝ බැස්සොත් ගැඹුරු වතුරකට කිසිම උත්සාහයක් නැතුව අත් එක බැඳගෙන හිටියොත් මොකක් වෙයි? තදත සංසේදාන එකයි යට යනවා. කිමෙදේවා. ඉබේම වතුර යට යනවා නේද? ගිහිල්ලා මැරෙනවා. බැරි වෙලා වතුරේ අග්ග ගහ අග්ග ගහ උත්සාහවත් වෙවි කියන උඩ පාවෙලා ටිකක් කල ඉන්න පුළුවන්. නමුත් එහෙම උත්සාහවත් වෙලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒකත් බැර ගිහලා ගිල්ල ගන්න. ඕකේ ඇතුලේ උත්සාහවත් වෙදී හිටියත් ගිල්ල හැරෙන්න වෙන උත්සාහවත් උනත් හැරෙන්න වෙනවා. මේ දෙකේම දොස් සහිත බව දැකින නිසා දකින්න කෙනා මොකද කරන්නේ වතුරේ හිත කල්පනාවක් නැහැ අත් දෙක බැඳගෙනවත් උත්සාහවත් වෙනවා. එයා පුළුවන් තරම් පරතරකට යන්න පීනනවා. හ්ම් පීනන කෙනා ඉන්න උත්සාහයක් නැතුව ඉන්න කෙනාට උත්සාහවත් වෙවි ඉන්න කෙනාටවත් අයිති කෙනෙක් නෙමෙයි. එයා පීනනවා. පීනලා කොහොමද පරතරකට යනවා. ඒ වගේ මේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝග කියන ඕගෙන් හැදුණු ලෝකෙ තුල කිසි කෙනෙක් කෙනෙක් ඒකින් එතර වෙන්න කිසි උත්සාහයක් නැතුව ඔයගේ ඉන්න අත් එක බැඳගෙන අර වතුර මැද ඉන්න මිනිස්සය වගේ වැඩට යනවා, ගෙවල් දොරවල් හදනවා, මුදල් පෝෂණය කරනවා, ওই විදිහට කරමින් ඒගොල්ලන්ට ඒක හැකියාවක්වත් ගාණක්වත් නැහැ මේක ඇතුලේ. ඒගොල්ලෝ ඕගේ ඇතුලේ කිසිදම නැරනවා. වගේ සතරටම යනවා එහෙම. ඔන්න ඔහුගේ ඇතුළේ උත්සාහවත් වෙයි. තව කෙනෙක් මේකේ වෑයම් කරනවා. ගින්න ගොඩක් ඇතුළේ නොපිච්චින් දෙහාට පැනපැන මෙහාට පැනපැන උත්සාහවත් වෙනවා වගේ. ඔහුගේ ඇතුළේමයි අනිත්‍ය නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතෙන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියලායි පෙනෙන්නේ මේ පෙනෙන මානසික මට්ටම හැදුනේ කොහොමද කියන එක පරීක්ෂණය කරන්නේ ඒකට හේතු හොයන්නේ ඒක ඇතුලේ අනිත්‍ය දෙයින් මිදෙන්න දුක් දෙයින් මිදෙන්න අනාත් නෙමෙයි නිත්‍ය භවෙන් මිදෙන්න සැප භවෙන් මිදෙන්න දුක් භවෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා එපමණකින්ම නිත්‍ය භවෙන් මිදෙන්න දුක් භවෙන් මිදෙන්න සැප භවෙන් මිදෙන්න ආත්ම භවෙ මිදෙන්න උත්සාහවත් වීමෙන්ම තියෙනවා එයාට නිත්‍ය සැපයි ආත්මයි කියන එක ඇත්ත වෙලා. කෙනෙක් නිත්‍ය සැපයි ආත්මයි කියන එක ඇත්ත වෙලා ඒක තුලම කටයුතු කරගෙන ඉන්නවා. කෙනෙක් නිත්‍යයි සැපයි ආත්මයි කියන එකකින් මිදෙන්න උත්සාහවත් වෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි කියන එකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ ආත්මයි සත්‍යයේ පුද්ගලයෙක් කියලා දකින්නේ. නමුත් උත්සාහවත් වෙනවා කොහොමද? පුද්ගලයෙක් කියලා බැලුවට මෙතන තියෙන කේස් ලොම් නියදත් හම්මස් නාරයට ඇට මිදුළු පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැනේ. සත්‍යයක් කියලා නැහැනේ. කියලා බලනවා. නැත්තම් මේක කනගුණ ආහාරයෙන් ඇදලා තියෙන මේ කාන්තියයි කියලා බලනවා. මේ විදිහට පුද්ගල භාවය අයින් කරගන්න බලනවා. නමුත් මේ ප්‍රශ්නේ එළියට යන්න කියලා මම කියන්නේ. මේ මේකට උත්තර හොයන්න එපා. මේ නිත්‍ය සැපය ආත්මයි කියන එක අවලංගු කරන් අයින් කරන්න එපා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටික නිත්‍ය සැපය ආත්මයි කියලා මට තේුනේ කොහොමද? මට දැනෙන්නේ කොහොමද? මොකද්ද මේකට කාරණාව කියන පරිශ්‍රණය කරන්නේ? එකයි දුක්ඛ සමුදය ඥානං කියනකොට දුක ඇතිවීම පිළිබඳ නුවණක් තියෙන්න ඕනේ යාට. එතකොට තමයි දන්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්කන්ධයෝයි මේ ස්පර්ශ ආයතන හය නැත්තම් ඇහැට පෙනෙන රූපයේ කනට ඇහෙන ශබ්දයේ සැදෑ නැත්ත. එබඳු රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු Tamanට හම්බ වෙනකොට ඒ රූප නිමිත්ත, ශබ්ද නිමිත්ත හිතට අරගෙන ඒක නිත්‍යයි සපයාත්මයි කියලා ඒකට හැතිරිලා මම මේ හිතන්නේ නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් නැත්නම් මේ පුද්ගලෙක් හැටියට මම හිතුවේ පෙනෙන දෙයටයි. පෙනෙන්නේ මම හිතන දෙයටයි. පුද්ගලයෙක් හඳ කියලා මම මේ හිතන්නේ අහුනේ ශබ්දෙටයි. සාධ්‍ය ඇහුනේ පුද්ගලයේගේ කියලා මේ ඉත්තේ දින දෘෂ්ටිය අර අනාත්ම පැත්තට යා කරපු දෝෂේ මතයි. මේ නිත්‍ය සැප ආත්ම කියන විපල්ලාසයේ ලෝකෙ පිහිටි හැදුනේ අමුතුවෙන් කෙලෙස් ටික අයින් කරන්න ඕනේ ඒක හැදුන ක්‍රමේ දැන ගැනීමම නිරෝධය ඒක නැති වෙන පරියාය ක්‍රමේ වෙනවා රූපේ ආත්මයි කියන එක හැදුනේ මෙහෙමයි කියන එක දන්නේ නැති හින්දා නේද ආත්ම සංඥාව වයින් කරන රූපේ කඩලා කඩලා බලන්නේ දැන් හොඳට බලන්න මම කියන එක එයා දන්නවනම් ආපු රූපේ අනාත්මෝමයි ඒක නොදන්නාකම නිසා ඒ රූපය පුද්ගලික සත්‍ය කියන ආත්ම සංඥාවකුයි තිබුණේ. මේ ආත්ම සංඥාව පෙනෙන රූපය නිසා වරදවා උපද්දගත්ත එක කියලා දැකලා පෙනෙන පැත්තට යාකලේ නැත්තම් පෙනෙන රූපේ ආත්ම වෙන්නේ දැන් රූපය අනාත්මයි. අනාත්ම රූපය රබය දකින්නකොටම හිතෙන් රූපේ දී කරගෙන ආත්ම සංඥාවක් හදාගත්තා නම් ආත්ම දෘෂ්ටියක් හදාගත්තා නම් පෙනෙන දේ අරබිය හිතේ මේ ආත්ම සංඥාව තියෙන්නේ කියලා දන්නේ නැතුව මේ ආත්ම සංඥාව පෙනෙන පැත්තට ගලපලා පෙනෙන දේ ආත්මයි කියන තැනක පෙනෙන පැත්ත ආත්මයි කියන තැනකට පත් වෙලා උනාට පස්සේ ඒ රූපෙන් ආත්ම සංඥාව ගලවන්න අනාත්මයට බැලුවට හරියන්නේ නැහැ. මම කියන එක තේරෙනවා. දැන් මේ රූපය කෙනෙක් කියන එක හැදුන හැටි දන්නේ නැතුව දැන් රූපය කියන එක කෙනෙක් වෙලා කෙස්ලොම් මම කෙනෙක් කිව්වට මේකේ තියෙන කෙස්ලොම් නේද සම්මස්තහර නේද කියලා බැලුවට දැන් කෙනා කියන එක තමයි මෙයා කෙනා නැහැ කියලා බලන්න කියන්නේ උත්තර හපයනවා. කෙනෙක් කෙනා ඉන්නවා කියනවා කෙනෙක් කෙනා නැහැ කියනවා. මේ උච්චේසහස දෘෂ්ටි දෙකක් මිසක අන්ත දෙකක් මිසක ප්‍රශ්නෙම විසඳෙන්නේ නැහැ. නමුත් බුදුදහම ගොඩාක් තීක්ෂණයි. ගොඩාක් තීක්ෂණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය පුද්ගලයා මැරිලා මරණ නිසා ඔබට දුක එන්නේ ඔබට සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ ආත්මීය වූ රූප තියෙන නිසායි. රූප තියෙන නිසායි. ඒ රූප දුක ගෙනත් දෙන්න පුළුවන් ආත්මීය වූ රූප ඔබට හැදුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පෙන්නනවා ඇස් ඉදිරියට ආපු වස්තු ටික අනාත්මයි මේ මේ ආහාරපත්යෙන් හැදුනේ. ඒ බඳු දේ එබඳු රූප, එබඳු ශබ්ද අනාත්ම ඒ අනාත්ම ස්වභාවය නොදන්නා කමෙන් හිතෙන් සිහි කරගෙන හිතේ තියෙන නිමිත්තට නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන්, පුද්ගල වශයෙන් හිතෙන් අර රූපෙ දිහා බලනවා හිතනවා කෙනෙක් රූපෙට කියලා හිතෙන්නේ යන්නේ නමුත් මේ හදන්නේ ගොඩනගන්නේ මනස. මේකේ තියෙන විතරක ටික. ඊට පස්සේ දැන් යාගේ හිත තියෙන්නේ සංඥාව තියෙන්නේ දිට්ඨිය තියෙන්නේ රූපේ සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියන එකෙන්මයි. මේ කෙලෙස් ටික තියෙන රූපේ බලාගෙන ඒ තමන් සත්වයන්ගේ පුද්ගලයන්ගේ ආත්මීය වූ රූපයක් තියනවා කියලා හිතාගෙන ඉන්නකොට ඒබඳු රූප වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දුක එනවා. ඒක තමයි දුක. දුකට හේතුව මොකක්ද? මේ නිත්‍ය සැප ආත්ම කියන මානසික උපන්න විපල්ලාස ටික රූපෙට අයිති කියන වැරද්ද. ඒ වැරද්දට හේතුව මොකක්ද? රූපයක සැබෑම ස්වභාවය නොපෙනීම. ඔබ රූපේ හැදිලා තියෙන්නේ කුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදෙන දෙයක් කියලා පෙන්වන්න ඕනේ මේ විපල්ලාස ටික ආත්ම සංඥාවේ රූපෙ මතට සංක්‍රමණය වෙන්න නොදෙන්න මිසක තමන්ගේ ආත්ම සංඥාව රූපේ මත පතිත වුණාට පස්සේ ඒ ආත්ම සංඥාව අයින් කරගන්න බැලුවට වැඩක් නැහැ. එතකොට අර වතුරේ අනිත්‍ය බලනවා වගේ තමයි. මම කතා කරපු ටික බොහොම සියුම්. නමුත් අනුශය කියන එක හිතෙන්නේ නැහැ නැත්තම්. අර නිරංගෝ කියන එක දකිනකොට ජලය වගේ සංඥාවක් වෙන්නේ පෙනෙන පැත්තේ තියෙන මිරිඟුව පහළ වෙන්නේ ජලයේ වගේ සංයවස් දෙකක් තියෙනවා. නමුත් ඒක දන්නේ නැත්නම් පහළ වෙන ජලයේ වගේ සංඥාවම අරගෙන පෙනෙන්නේ ජලය. මට දැනෙන්නේ සිහි වෙන්නේ ජලය, තියෙන්නේ ජලයේ තියෙන හිඳයි පෙනෙන්නේ. කියලා දෙක යාකලාට පස්සේ අපි කොච්චර ඒක ඇතුලේ වතුර අනිත්‍යයි වතුරට තණ්හා කිව්වොත් දුක එනවා වතුර කියන කෙනෙක්ගේ නෙමෙයි කියලා බලන්න පුළුවන් බලන අවස්ථාවක රාග දේශමෝ අඩු වෙනවා. ඒ දැන් අකුසල විතරක නෑ රාග දේශමෝ අඩු වෙනවා. නමුත් අවිද්‍යාව අංශය අංශය වෙනවා. අවිද්‍යාව අංශය නැති වෙන්නේ නෑ. ඒ වගේ මේ පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලියෝ ඉන්නේ කියන අදහස ඕගොල්ලන්ගේ තියෙද්දි ඒක හැදුනේ කොහොමද කියලා දන්නේ නැතුව ඉගෙන ගන්නේ නැතුව සත්‍ය පුද්ගලියෝ කියලා පෙනෙන්නේ සත්‍ය පුද්ගල භාවය අයින් කරන්න කෙලින්ම කටයුතු කරනවා කියලා කියන්නේ විදුවම මේ සත්‍ය පුද්ගල භාවයෙන් මිදෙන්න අයින් කරනකොට එහෙම හිතනකොට රාග දේශ මොහ අඩු වෙනවා කෙලෙස් අඩු වෙනවා අඩු වුණාට මේ පෙනෙන පැත්ත සත්පුද්ගල ආත්ම භාවයක් ඇති කලේ කොහොමද කියන අවබෝධය ඔයගලන්ට ලැබෙන්නේ අනුශය හින්දෙන්නේ නැහැ. ඒ ටික හිතෙනකන් කෙලෙස් අඩුයි අඩු බව නිසා සමාධිය කුත්තේ తాවකාලිකව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වී අර සමාධියේ බලය. යම් දවසක සමාධිය අතහැරුණාම ආපහු හිතේ තියෙන gatiය පෙනෙන දෙයකට පෙනෙන gatiය හිතේ තියෙන දෙයට න්‍යාවෙන මේ වැරද්ද වෙනවාමයි. ඉතින් මේක මට මතක කරන්ද කියන්නේ එකම එක දෙයයි මේ ස්පර්ශ ආයතන 6 ඔබට රූපයක් පෙනෙනවා කියන තැන එක් වෙනම මාන්තයක් ඒක විපාක. කිසිම වෙලාවක හිතින් කියින් කිවින් කිසිවක්ම කරන්න බෑ. හොඳටවත් බෑ නරකටවත් බෑ. කුසල සහගතවත් බෑ අකුසල සහගතවත් බෑ ලෝකෝත්තර විදිහටවත් බෑ. පෙනෙනවා කියන එක දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ පෙනීම පෙනීමක් විතරමයි. ඊට පස්සේ පෙනෙන දේ යම් කිංචි සමුදය ධම්ම සම්බන්ධයෙන් නිරෝධ ධම්ම කියලා සමුදය ස්වභාව කොට ඇති හැම ධර්මයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නොදන්නා කම නිසා නිරුද්ධ වෙච්ච රූපය සිහි කළා අරගෙන ඇති බවට හෝ පුද්ගලයෙක් බවට හෝ කාම වස්තුවක් බවට හෝ ඔබ හැසිරෙනවා නම් අවිද්‍යාව පත්‍ය සංකාර කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප නිසා සංකප්ප කියලා කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය ආපහු සිහි කරලා ගන්නවා කියන්නේ දැන් ආපහු අලුතින් අභිනව භවයක් හදාගන්න කර්ම රැස් කරනවා මේ ටික කර්ම භවය කියලා කියන ආපහු නැවත මේ වගේ ආයතන හයක් හදාගන්න ආරම්භය පටන් ගන්න ප්‍රතිවරණ ලැබුවා හ්ම් අවිද්‍යාවෙන් දැකපු රූපේ සිහි කරලා අරගෙන රාග ද්වේෂ මෝහ වශයෙන් ඒ නිමිත්තට හිතනවා නම් ඔන්න අපුඤ්ඤාපි සංඛාර. දැකපු රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා දැකපු දේ සිහි කරලා අරගෙන දැකපු පැත්තේ තියෙන රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් හැටියට පෙන්වොත් ඔබට එහෙම නැත්නම් ලෝභ දේශ මෝහ ඇති නොවන විදිහට කුසල සහගතව හිතුවොත් ඒක ඔබට පුඤ්ඤාභි සංස්කාරය. පෙනෙන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ප්‍රත්‍ය නිසා හටගත්තු දේ ප්‍රත්‍ය නිරුද්ධිය නිරුද්ධ වෙනවාමයි කියන නුවණ ඇතුව දැනගෙන පිළින නිමිත්ත සිහි කරනවා. සිහි කළා ලෝක විවහාරයේ පිළිතලා අරගෙන හිතින් කියින් කියින් කරනවා. නමුත් Taman හිතනකොට දැකපු දේ නිරුද්ධයි කියලා දකිනවා. මේ චිත්තජයසික කියන අපරිආපරණ ලෝකෝත්තරය කියලා. මේ තුන් භූමියම කාමවචර වේවා රූපවචර වේවා අරූපවචර වේවා ලෝකෝත්තර වේවා අර ධර්මතා තුනම අවිද්‍යාවපත්තෙන් හටගෙන නිරුද්ධ වෙන දේ නිරුද්ධයි කියන එක නොදන්නා කම ලෝකෝත්තර කියන එක දෙන්නට පැත්තට අයිතිම නෑ පෙනෙන දේ හටගෙන නිරුද්ධයි ඌදී ඌ විදියටම දන්නවා ප්‍රත්‍ය නිසා හටගත ධර්ම ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි නේද කියලා Nirodhe අරමුණු කරමින් දන්නා වූ දක්නා වූ චිත්තචෛතසික ටිකක් උපදින. ඒකට කියන්නේ අවිද්‍යාපත්‍ය කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ඒකට කියන්නේ. ඒකද පෙනෙන දෙයයි. ඒකයි පෙනෙන දේ කිසි කෙනෙකුටවත් ඊනකින්වත් ඒ පැත්තට යන්න බෑ. යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කෙනෙකුට තණ්හා උපාදාන වශයෙන් රූපේ පැත්තට ගියොත් දුක කියන එක වලකින්නෙම නෑ වලක්වන්න බෑ දුක එනවාමයි. පෙනෙන පැත්තට නුවණින් ගියොත් නිවන් දකින්නවා කියන එක වලක්වන්න බෑ. නිවන් මාර්ගය. ඒ දෙකම අපි යම් මාවතක ඇවිල්ලා පහු කරගෙන ඇවිල්ලා ආපහු හැරිලා බලනවා වගේ සිද්ධියක් මේ කරන්නේ. කිසිම වෙලාවක අර බාහිය දාපු චිරතගුණ වහන්සේට වෙන්නේ බුදුරජාණන් වහන්සේ බාහිය යම් වෙලාවක ඔබට පිළීම පිළීමක් පමණක් වුණොත් එකල්හි ඔබ පෙනෙන දේ තුල නැහැ. පෙනෙන දේ එකල්හි ඔබ එක්කත් පෙනෙන දේ ඔබේ කරත් නැත්නම් ඔබ පෙනෙන දේ කරත් නැත්නම් ඔබ මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. ඔබ පරලෝට යන්න පුළුවන් ගතියක් තියෙන කෙනෙකුත් නෙමෙයි. ඔබ මෙලෝ පරලෝ දෙයතර අතර ඉන්න කෙනෙකුත් නෙමෙයි. බාහිර දුකේ අවසානේ මේකමයි. ඕගලන්ට යම් දවසක තේරුණොත් පෙනෙනදී පෙනී මාත්‍රයක්ම මිසක සිටින් කීන් කිරින් කිසිවක් කරන්න බෑ. ඉදින් කරන්නේ නම් යමේ. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම මිසක එහෙම නැත්නම් සම්මාදිට්ඨිය නිසා මිසක කියන දෙක විතරයි තියෙන්නේ. පෙනෙන දෙයට යම් කිසි කෙනෙක් සිටින් කීන් කිරින් කරන්නේ නම් අවිද්‍යාව මුල් වෙලා පෙනෙන දෙයටයි හිතන්නේ කියන්නේ කරන්නේ කියන අදහසින් මේ තමන්ම හිතාගෙන හිතනවා කියනවා කරනවා කළා කෙනෙක් පැත්තට යාගෙන. සම්මා දිට්ඨිය නිසා පෙනෙන දේ සිහි කරගෙන ඌගේ ඌ විදිහට පෙනෙනවා මේ ආවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් ඒක ප්‍රත්‍ය නිරුද්ධන නිරුද්ධ වෙනවා කියන නුවණයි. එහෙම කියාගෙන හිතින් කින් කින් කරලා ඒක පෙනෙන පැත්තට යා කළාම සංකත પરමාර්ථයි ඒකම දැන් හටගත්ත දේ නිරුද්ධයි කියන නෝනක් එනවා. එක විද්‍යාවච්ච සංකාරා කියලා එකක් නැහැ. විද්‍යාව නිසා රැස් වෙන්නේ නැහැ. ඒකද කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය කියලා කියන්නේ. අවිද්‍යාව තිබුණොත් විතරයි රැස් වෙන්නේ. එතකොට මෙන්න මේ ශුන්්‍යතා අර්ථය ගැඹුරු මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්්‍යතා අර්ථය හරි ගැඹුරුයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා කියලා කියන්නේ පෙනෙන දෙයට කිසිම කල්හි සිතින් කින් කිරින් කරන්න බැරි අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්ත අනිච්ඡං සංකතං පටිච්චසමුප්පන්න නිරෝධ ධම්ම කියන ධර්මතාවයේ ඉතුරු නැතුවම දැකපු දවසටයි රූපේට හිතන්න කියන්න කරන්න ඔබ ධර්ම උපාය වන්නේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ ඒත අවිද්‍යාව ශේෂයක්වත් ඇතිතා කරන ඔබ රූපයට හිතන හදනවා කියන හදනවා කරන හදනවා මේ වගේම දැනගන්න ඔය උපමාව ස්පර්ශ ආයතන 6ට ස්පර්ශ ආයතන 6ට ඔය දර්ශනයේ සුබලන්ත ගැඹුරයි නමුත් මහා මොහොත කොච්චර ගැඹුර වුණත් අඩිය තියන්න වෙන්නේ විරලේ විලුඹවත් දෙන්නේ නැති තැනක ඉඳලා අනුක්‍රමයෙන් ගැඹුරු වෙලා තියෙනවා. ඒ නිසා ඔය දර්ශනීය ගැඹුර වුණාට ඔය ගැඹුරු දර්ශනට යන්න ඔබට බුදුරජාණන් වහන්සේ බොහෝම සරල තැනකින් පනවලා තියෙනවා. මොකද මේ සතර සතිපට්ඨාන කායගත සතියේ ඉඳලා හැබැයි කරන්නේ මොකටද කියන අවබෝධය අවශ්‍යයි ඒක දැනගෙන පැත්තකින් තබන්න. ඒ කිව්වේ ඉස්සෙල්ලා දුක්ඛේ ඥානය දන්නවා ඔබ දුක්ඛ සමුදය ඥානය ඇති දුක්ඛ නිරෝධී ඥානය තියෙන නිසායි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට මේ සතිපට්ඨාන වඩන්නේ මොකද්ද දුක්ඛේ ඥානය නিত্য සපෝ ආත්මෝ විදිහට පෙනෙන ස්කන්ධ ටික දුකක් හැටියට දකිනවා අපි කියමු රූපයේ දරුවෙක් හැටියට පෙනෙනකන් රූපයේ නෑදෑයෙක් සහෝදරයෙක් හැටියට රූපයේ පෙනෙනකන් රූපය දැකලා බලලා සතුටු වෙන්න පුළුවන් වස්තුවක් හැටියට පෙනෙනකන් වටිනා කියන නිදානයක් බඳු වස්තු රූපය තුල තියෙනවා කියලා ඔබට දැනෙනකන් ඔබට ඒ වස්තු විපරිණාම වෙන දවසට දුක එනවා. දුකට හේතුවත් එයා ගන්නවා ඇස් ඉදිරි පිටට ආපු රූපය දැන් තාම පේන්නේ ගන්නවා අහලා තියෙනවා අහලා විතරයි තියෙන්නේ. ඔබ දැක්කේ නැති වුණාට ඔබේ ඇස් ඉදිරි පිටට ආවේ චිත්‍ර මාත්‍රයක් වර්ණ සතහන් මාත්‍රයක් රන් රිදී මුතු මැණික් වටිනා බඩු ඒ රූප ආයතනේ තිබුණේ නැහැ. සත්‍ය පුද්ගල ආත්මිය කිසිවක් ඔය රූප ආයතනේ ඇතුලේ තිබුණේ නැහැ. නේති කාම යාන චිත්‍රානේ ලෝකේ මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පයටයි රාගයටයි දේකටයි කාමී කියලා කියන්නේ. ඒ සංකල්පයේ ඒ රාගය අර චිත්‍රයට යා කළාම ඔබට නිර්මාණය වෙන වස්තුකාමය. වස්තුව තුල කාමයක් තිබුණේ ඒක නොදන්න අවිද්‍යාව නිසා කාමය නැමැති ක්ලේශයක් හදා ගන්නවා. ඒ කෙලෙසේ වස්තුව මත පරිත්‍ත කළාම ඔබට tie වටිනා වස්තු රත්තරන් tie රිදී tie මුතු මැණික් tie දරුවෝ ඉදී කෙවල් දරුවෝ tie. ඒ මුතු මැණික් ගෙවල් දරුවෝ වූ වස්තු කාමයේ තියෙන තැන තමයි ඔබේ දුක. කෝච් කියන ගම්බෙල්ල තියාගෙන ඉන්නවා කියලා මම කිව්වේ. ඒ වගේ දුක තාම ආවෙ නැ දුක එනකන් ඔබ තණ්හාවෙන් ඉන්න දුක තබාගෙන ඉන්නේ. ඊට පස්සේ The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.